නමුත් හොඳට භාවනා කරනකොට පේනවා මේ ලෝකේ මොනම දෙයක්වත් චිත්තක්ෂණ දෙකක් තියෙන්නේ එකකින් අනිත් එකට මාරු වෙනකොට ඒ තරම් ශීඝ්‍ර වෙනස් වෙනවා. අනේ ශීඝ්‍ර වෙනස් වීම නොදන්න නිසයි නොදැක්ක නිසයි ඒක ස්ථිරයි. ඒ නිසා මේ සැලෙනවට ඒක එල්ලෙන්න පුළුවන්. ඒක සාරයි මම අසාරයි ඒ නිසා මම මේක එල්ලෙනවයි කියලා ගන්නේ මේ වස්තු වල තියෙන විපරිණාමය. වෙනස් වෙන සුළු ගතිය නොදකින්න තාක් තමයි. විපරිණාමයේ දැක්කපු ගමන් එවැනි දෙයක එල්ලෙන මිනිස්යාට තමන් අල්ලපු දෙය තමන්ටත් වැඩිය වෙනස් වෙන සුළු දෙයක් නම් අනිවාර්යයෙන් ගැන තිබු විශ්වාසය මතින් තද දුකකටපත් වෙන්න වෙනවා. එතකොට තේරෙනවා මම මේ අනාත්ම භාවය නිසා ආරක අල්ලන්න ගියාට අල්ලලා තියෙන මටත් වැඩිය මේ තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ එකක්. අල්ලන්න දෙයක් නැහැ. ඉතින් සරුවචන සඳහන් කරලා තියෙනවා මම යම් විහරණයක වාසය කරනවාද මම ඒ ඕනම දෙයක්වත් මම ඉත්‍ත්‍යතරව අල්ලන්න යන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඒක වෙනස් වෙනකොට මට දුකටපත් වෙන්න වෙනවයි කියලා. මෙන්න මෙහෙම විහරණයක මම ජීවත් වෙන්නේ. අල්ලන්නේ නැති එක නෙමෙයි ජීනේ අල්ලන නමුත් මේ අල්ලන දේ මං තරම්වත් හයිය නැහැ. එහෙම මඩ හිටවපු ඉන්නක් වගේ දෙයක්. දිරච්ච ලණුවක් මේ ලෝකේ කියන්නේ. රූප ලෝකේ කියන්නේ කියන අන්නේ සියලු නිමිත්ත මානසිකාරය නොකරන විහරණයක් ජීවන රටාවක් <clears throat> මානසිකත්වයක් ਸਰවචනාතයට තියෙන්නේ අජත්තං ශුන්්‍යතං උපසම්පජ්ජ විහෙරති මට ඇතුළෙත් හිස් මේකේ සාරපද්ධතියක් ඇතුළේ නෑ මේක ඇතුළේ නේවාසිකයක් හෝ විධායකයක් හෝ ස්ථිරසාර දෙයක් හෝ හරපද්ධතියක් නෑ ඒ නිසාම මේ බංකොලොත් භාවය නිසා මේ බාහිරේ දේවල් වල එල්ලෙන්න බලනවා. නමුත් ඒ එල්ලෙන දේ මේක වගේමයි දිරච්චලන. ඉතින් සරුවච්චන් වහන්සේ ඇරිච්චාම මේ ලෝකයේ අනෙකුත් සාස්ත්‍රුන් වහන්සේලා ඔක්කොම පහළ වුණේ එල්ලෙන්න දෙයයන් වහන්සේ කෙනෙක් වෙන්නලා. ස්ථිරසාර සදා හැමතැනම ඉන්න හැමදේම දකින ස්ථිර දෙවි කෙනෙක් ඉන්න ඔබ එල්ලියන් මමයි ඒ දෙයයන්න්ස පෙන්වන්නට ආපු දේව පුත්‍රයන්න් වහන්සේ උඹ එල්ලුණාට පස්සේ උඹේ සියලු සාධක කරන දෙයයන්න්ස කරලා දෙනවා කිව්වහම ඒ බංකොලොත් සියලු දෙනා එවැනි දෙයකට ඇදිලා යනවා කියන එක වළක්වන්න බෑ. එහෙම එක්කෙනෙක් නෙවෙයි බහුදේව වාදයක් තිබුණු බුද්ධ ජානනාථේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒ උඹට හරදයක් වුණොත් අර දෙයියන් කියපන්. ඒ දෙයියෝ උඹට ඒ දේ දෙනවා. මේ එහෙම නැත්නම් මේ දෙයියන් කියපන් මේ දෙයියෝ මේ දේ දෙනවා කියලා බුදුමාකාර දේව සංකල්ප මවාගෙන මිනිස්සයා Taman දීන වෙලා තුච්ච වෙලා පාහර වෙලා බැල වෙලා යටහත් පහත් වෙලා අනේ හත් දෙයියනේ කියන තරමට බැගෑ කරවන ශාස්ත්‍රුන් වහන්සේලා ඉන්න ලෝකෙක තමයි සරුවචන වහන්සේ පහළ වෙලා කියන්නේ මම සර්වඥතාඥාණයට ලබලත් මම ගත කරන විහෙරණේ මෙච්චරයි. බාහිර එහෙම එල්ලෙන්න වැලක් නැහැ. දිරච්ච ලනු තියෙන්නේ. ඒක නිසා සබ්බ නිමිත්තාණං අමනසිකාරා. බාහිර කට්ටිය ඇවිල්ලා විවිධ යෝජනා ගේනවා අපිට. විවිධ කොට පෙරක දෝරකම් ගේනවා. අපිට විවිධ විස්තරසාර දෙනවා. නමුත් ඒ එක්කෙකුටවත් හොඳක් නැහැ. ඒ එක්කෙකුටවත් අහරපද්ධතියක් නැහැ. නැතිකම නිසාම තමයි අනුගේ සීනි කරන්න යන්නේ. අනුගේ ගන්තබා බිස්නස් කරන්න යන්නේ නැතිකම බංකොලොත් එකමයි. සරුවචනංශේ පැහැදිලිව කියනවා බාහිරේ මිනිස් කාර්ය පවත්වන දෙයක් නැහැ. බාහිර ආරමුණු කරන දෙයක් ඇත්තෙත් නැහැ. ඇතුළතත් මම ශූන්‍යතාවයක් දකින්නේ. එචා බාහිරේ අභ්‍යන්තරේ ශූන්‍යතාවයක් තියෙන්නේ මේක අරකෙ එල්ලෙන්න ඕනකමක් නැහැ. මේ ශූන්‍යතාවයට එල්ලෙන්න ඕනකමක් නැහැ. ඒක පිරිච්ච ගතියක්. ශූන්‍යයි කියලා කිව්වට ඒක තනියම ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම විහරණයක මම තථාගතයන් වහන්සේ විහරණේ ගමන් සරුවචන් වහන්සේ ඒ තමන් ඉන්න විවේකයට නැමිච්ච ඒක දිශාවට නැමිච්ච විවේක නින්නම් කියලා කියනවා ගංගාවක නිම්න කියන වචන තියෙන නින්න කියන pāli වචනේ ගංගාව අයින යන කෙනා ගංගාවට නැමිච්ච යුරක් සහිතවයි තියෙන්නේ ඒක යනකොට වැටුණොත් ඇතිනේ ගංගාවට ඒකට කියනවා නිම්න කියලා නින්න කියලා වෙලා තියෙන එක ගංගා දිහාට නැමිච්ච ඒ වගේම විවේක පබ්බහරං විවේක පබ්බහරං කියලා කියන්නේ හැරමිටියක් අතරගත්ත මිනිහා හැරමිටියට නැමිලා ඉන්නේ. හැරමිටියට බර වෙලා ඉන්නේ. ඒ වගේ තමයි විවේකයට බර වෙලා ඉන්නේ. විවේක පෝණං විවේකයට ප්‍රවණතාවයක් ඇතුව ගත කරන්නේ. මේ වෙලාවේ විවේක නැති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙත් මේ වැඩේ කරන්නේ මීට පස්සේ හම්බෙන විවේකයට උදව් පිණිසයි කියලා ප්‍රවණතාවයේ විවේක ඇතුවයි සර්වචනසිකේ ජීවිතයේ තියෙන්නේ වූපකට්ඨේන තමන් විවේකයටපත් වෙලා තනි බංගලමට නැමිච්ච ගතියක් තමයි සර්වචනසිකේ ජීවිතයේ මුළු පුරාවටම තිබිලා තියෙන්නේ සබ්බසෝ ආසවට්ටණීහි ධම්මේහි අඤ්‍ය ධාතු සියලු ආශ්‍රව ආසවට්ටානීය ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ ආසවට්ටහනිය ධර්ම කියන වචනය කීප පොලකම සාසනය සඳහන් වෙනවා. හැබැයි තාමත්ම කලාතුරකින් තමයි කෙනෙක් එකට අර්ථ දෙන්න යන්නේ නැත්නම් ඒක රස වෙන්නේ. මොකද අද තියෙන ආගම් වල තියෙන කහට ගතිය, නපුර සියල්ලම තුලා තියෙන ආසවට්ටහනිය ගතිය. ආසවට්ටහනිය කියලා කියන්නේ මෙට්ටයි වෙනවා කියන වචනේ. එකතන පල් වෙනවායි කියන වචනේ. අපි දන්නවා පොල් කොහු මෙත් ඇහි කරන කොහු වලවල්. ඒ වගේ වතුර වල මధుරෝ වකාරේ තන්නේ කර පල්වෙච්ච වතුර තියෙන්නේ පොළවල් තියෙන තැන මට්ටවලවල් කියලා කියන්නේ මෙත් ඇහි කරන වලවල්. අන්න වගේ ඕනම ශාසනයක් අල්ලනකොට ඒකේ පිවිතුරු ගතිය නැති වෙලා මෙත්තැහි වෙන්න පටන් ගන්නවා. මේ මෙත්තැහි වීමට පටන් ගන්න හේතු වෙන ධර්ම හතරක් සරුවචනාංශේ සර්වචනාසිකේ ධර්මඥතා ඥාණයෙන් පෙන්වලා දීලා තියෙනවා. නමුත් ඒක අද ඉන්න උගව දෙනකොට විශේෂයෙන්ම ශාසන බාහිරකාරී ශීල දිනාටම අමතක වෙච්ච ගතියක් පේන තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ පේනවා විනය පිටකේ පෙන්වන්නට තියෙනවා. තවත් සූත්‍ර කීපයකම සර්වචනංශ මේ ආසවට්ටානීය ධර්ම කියලා කියනවා. ඒක අපි පොඩ්ඩක් නතරලා ඉගෙන ගත්තොත් මේ ආසව ධර්ම කියලා જાතියක් සර්වචනංශයේ මේ අනුසය ආසව ධර්ම කියලා જાතියක් පෙන්වන්න උත්සාහ කරා. ඒක දාර්ශනික පැත්තක් ඒකේ තියෙන්නේ මේ එදිනදා ජීවිතය අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක අපිට මේ බැලුවට හොයන්නත් බෑ. පෙනුනට පෙනුනට අඳුරගන්නෙත් නැහැ. අන්තිම වංචනික ධර්ම මේ ආසව කියලා කියන්නේ අරක්කු වලට. පෙනුනට පස්සේ ආසව අර්ක කියලා කියන්නේ ස්පිරිතු මේ ඔක්කොම යමක් නිස්සාර කරගෙන යනකොට හම්බෙන දේවල් ආයුර්වේදේ පැහැදිලිව එක එක ආසව જાති තියෙනවා. ආයුර්වේදේ ගාම අරිෂ්ඨ જાති තියෙනවා. අරිෂ්ඨ වචන තමයි අරක්කු වෙලා තියෙන්නේ. ආසව තියෙනවා, ස්පිරිතු තියෙනවා. ඉතින් මේ ස්පිරිතු ආසව අරක්කු හදන හැම වෙලාවෙම පල්වීමක් අවශ්‍යයි. මේ පල්වීම දැම්මට පස්සේ පැණි රහ දෙයක් මත් කරන සුළු දෙයක් වාටපත් කරලා දෙනවා. පැසවීම කියන්නේ ඒකට. ඒක නිසා ඒක බිව්වට පස්සේ මනුස්සයා මත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බුදුහාමරෝ පැත්තෙන් බලනකොට පුතඥයෝ මේ රා කලයක් වගේ එකක්. ඒකට වෙන කොහිදේ තියාළඟ පැහැෙනවා. ඒකට වැටෙන්නේ පින්න පැණි රස දේවල්, තෙලිජ්ජ, එහෙම නැත්නම් සීනි. ඊට පස්සේ ඒක පැසවල මධ්‍යසාරයක් හදනවා. ඒ මධ්‍යසාරයෙන් කරන්නේ මදයට, පමාදයට හේතු වෙන මත් වීමක් කරනවා. මේ වැඩේ මේ වැඩේට ආසව ධර්ම හරහා තමයි මේක සිද්ධ වෙන්නේ මේ ආසව ධර්ම තමයි අවිද්‍යාවට මුල් වෙන්නේ යම් කිසි කෙනෙක් තුල ආසව තියෙනවනම් ඒ මනුස්සයා තුල ඒකාන්තයෙන්ම අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනවා ඒකාන්තයෙන්ම සංස්කාර කරනවා සංස්කාර කරනවා නම් ඒකාන්තයෙන් විඥානේ පෝෂණය ලැබනවා ඒ නිසා ආ අවිද්‍යාවට මොකක්ද හේතුව කියලා හෙවොත් වෙනවා ආසව කියලා කියනවා දැන් මේ ਸਰවචනසේ පින්නන්න දන්නේ අන්න ඒ කලේ පැහෙන කලේ මණ්ඩි තියෙන්නේ ඊස්ට් අන්න එවුවා නෑ මගේ මගේ කලේ නෑ ඒ නිසා මොනවද මත් මේකට පැහෙන්නේ ඒ පැහැීමට හේතු වෙන ධර්ම හතරක් ਸਰවචනසේ පින්නලා දීලා තියෙනවා නැවුම් කලයකට අලුත් කලයකට පොරට දැම්මට පැහින්නේ ඒකට වරක් පැහුනොත් ඒ මණ්ඩි වල ඉඳගෙන ඊට පස්සේ දාන දාන තෙලිජ්ජ ඒ රා කලේ රා පැහිනවා වගේ අපේ කලේ නොදන්නා ඉතිහාසෙක ඉඳලා පැයි පැයි එන්නේ. මේක සාමාන්‍යයෙන් කියනනම් හත් අවුරුද්දක් විතර පරණ වෙච්ච අසුචි වලක් හිතාගන්න. ඒක කොච්චර හේදුවත් ඒකේ ලිඳකට පාවිච්චි කරන්න බෑ. අසුචි වලක් අපි හොදලා හොදලා හොදලා හොදලා බොන වතුර කපාටපත් කරන්න බැරුව වගේ මේකේ තරම් පැහිලා තියෙනවා. මේ ආසවට්ටානීය ධර්ම මෝරණ මුල් වෙන ධර්ම හතරක් ਸਰවචන්සි පෙන්ලා දීලා තියෙනවා යම් කිසි කෙනෙක් යම් ශිල්පයක බොහෝ කලක් ඉඳින් ඉඳ එයා නරක මිනිහෙක් බාටපත් වෙනවා පැහැෙන මිනිහෙක් බාටපත් වෙනවා ඒ <clears throat> ශිල්පේ දක්ෂකම වැඩි වෙන්න වැඩි වෙන්න. ටැග් ගහනවා කියලා කියන්නේ එයා අයියා වෙලා අනිත් ඔක්කොටම අවුල් කරන ගතියක් තියෙනවා. රත්ත්‍ඤ්ඤු මහත්තතා කියලා කියනවා. චිර රාත්‍රඥ වෙන්න වෙන්න උඟා කාම්තුන්ට වස් වැඩි වෙන්න වැඩි වෙන්න කුරුවල් වෙන්න පටන් ගන්නවා. පහු වෙනකොට පහු වෙනකොට විවේකයට නම් යන්නේ විවේකෙ නෙවෙයි නම් නැඹුරු වෙන්නේ විවේක වෙන ජීවිතයක් නෙවෙයි නම් වස් වැඩි වෙන්න වැඩි වෙන්න වස් වදින්න පටන් ගන්නවා. පින්දෙන්න වෙනෙන්නම් ඕනේ වස් වැඩි වෙන්න වැඩි වෙන්න ಗುಣධර්ම වැඩෙන්න ඕනේ. ඒක නමුත් ආසවට්ටහන ධර්ම වැඩෙන්න ගත්තොත් ඒ චිරරාත්‍රත්‍ය භාවේ ඒකාන්තේ මාස මේ ආසව ධර්ම වඩනවා. ආසවට්ටානීය ධර්ම කියලා ඒවට කියනවා. ඒ වගේම බහුසුත භාවේ Taman දන්නවයි කියලා හිතන්න හිතන්න කුණු වෙන්න පටන් ගන්නවා. අපි සාමාන්‍ය බහුසුත භාවයේ සඳ තමයි ජීවිතේ හොඳම කාලේ ගත කරන්නේ. අවුරුදු 6 ඉඳලා තමාට උපාධියකට යනවා නම් 20 විතර වෙනකන් PhD එකක් කරනවා 25ක දෙනකන් සුන්දරම වයස ගත කරන්නේ බෞද්ධ භාවයට. ඔක වැඩි වෙන්න වැඩි වෙන්න යා මාන්නක්කාර වෙනවා, තණ්හාබර වෙනවා, මම ආයෙ වැඩි කරගන්න. ඒ නිසා බෞද්ධ මහාන්තතාවයේ එnde එnde එnde එnde ඔලොමල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විවේකේ නැති වෙනවා යාට. බහුසුදු වැඩි කෙන වැඩි වෙනකොට ඒ බහුසුදු භාවය විවේකයට යොදවන්නේ. ඒ කෙනා ඒ තමන්ගේ බහුසුතකම පාවිච්චි කරන්නේ තව කෙනෙකුත් අවුස්සන්න, තව කෙනෙකුත් විවේකේ නැති කරන්න, තමන්ගේත් විවේකේ නැති කරව ආසවට්ටානි ධර්ම වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ආසවට්ටානියයි. ලාභ වැඩෙන කෙනෙක් කිසිම කෙනෙකුට විවේකයක් හම්බ වෙන්නේ නැහැ. කවදාහකවත් ඒකල එකලා භාවයක් නැහැ. කවදාකවත් උදේකලාවක් ලබන්න බෑ. උදේකලාවයි ලාභ සත්කාරය කියන එක ඒකාන්තෙම දෙපැත්තා. ඒකම යම් කෙනෙකුට ශිෂ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා නම් ඕල බලය වැඩි වෙනවා නම් අර කවදාකවත් විවේකයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතයක බලාපොරොත්තු වෙන්නේ මේ බහුසුත භාවය වැඩි කරගෙන බොහෝ කල්ලේ ශිල්පයේ දක්ෂ වෙලා වැඩි ශිෂ්‍යෝ ගාණක් හදාගෙන බෝලාව සත්කාර ලබන්න නම් නිවනෙන් සම්පූර්ණයෙන්ම ඇතයි කියලා හිතා ගන්න පුළුවන්. ඒක නිසා කෙනෙක් මේ සරුවච්චන් වහන්සේ ලෝකේ ඉන්න බෞසුතයන් අතර ශ්‍රේෂ්ඨම උත්මයන් වහන්සේ. උන්වහන්සේට කිට්ටු කරන කිසිම බෞසුතකමක් නැහැ. මේ මුළු ශාසනයම වැඩියෙන්ම මුල් වෙච්ච කෙනා. චිර රාත්‍රඥකමෙන් අතින් බලන බුදුහාමුදුරුවෝ චිර රාත්‍රඥ පිළිබඳව පළවෙනි උපාධිය පිටින්නේ මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට. ඉස්සල්ලාම සෝවන් වෙච්ච උත්තමයන් වහන්සේට. ඊට ඉස්සලා බුදුහාමුදුරු බුදු වුණේ. බුදුහාමුදුරු ඊටත් වැඩිය චිර රාත්‍රක් නැහැ. ලාභ සත්කාරයෙන් උන්වහන්සේ අරහං. මුළු ලෝකේ දෙවියන්ගෙන් බම්බ්‍රැක්කෙන් සහිත ශ්‍රමණ ප්‍රාඥයන් සහිත රජුන් සහිත ලෝකේ සියලු පූජාවන්ට උන්වහන්සේ දක්ෂ වුණා. මුඛවදාකත් උන්වහන්සේ ඒ ලාභ සත්කාර වලට යට වෙලා රාම වාසී වුණේ නැහැ. පුළුවන් තරම් විවේක වෙලා තමන්ගේ වැඩ ටික කරගත්තා. ඒක නිසා උන්වහන්සේට අයිතියක් තියෙනවා ඊට පල්ලෙහා ඉන්න තාමත් ලාභ සත්කාර හොයන තාමත් ශිල්පේ ලොක්ක වෙන්න හදන තාමත් වැඩි ඕගෝල බාලයෝ හදන්න හදන තාමත් ලාභ සත්කාර හොයන කට්ටිය දකින්නකොට සරුවචනාංශයේ ඉඟි කරනෝ පුතේ ඔය පාරේ නිවන නෑ ওই පාරේ තියෙන්නේ කලගෝසාව. ওই පාරේ තියෙන්නේ ජන සංඥාව. ඕක කවදාකවත් නිවනක් නැහැ. ඒක නිසා Taman දන්නේ නැත්නම් ආසවට්ටහනිය ධර්ම මේ මුළු අම්මල තාත්තලා ගුරුරු සේරම අපිට දෙන්න හදන්නේ ආසවට්ටහනිය ධර්ම තමයි. මේ ශිෂ්ට ලෝකේ අපි බෞසුත කරන්න හදනවා ශිල්පේ චිරරාත්‍රංච කරන්න හදනවා ගුරු ගෝලෙ වැඩි කරන්න හදනවා ලාභ සත්කාර දෙන්න හදනවා ඒක නිසා මේ හතරට අහු වෙන්නේ නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ මේ හතරට අහු වෙන්නේ නැත්නම් එකම ලක්ෂණය තමයි යා විවේකයට කැමැති විවේකයට බර වෙලා විවේකයට නතු වෙලා විවේකයේම ප්‍රධානව තමයි ලැබු සම්පත්තිය වාටපත් කරගන්න දන්නවනම් ඒකට දෙවැන්නේ සම්බන්ධයක් නැහැ ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන ආනන්ද මම කිසිම අරමුණකට එල්ලෙන්නේ නැති මානසිකාරය පවත්තමින් ආසවට්ටානීය ධර්ම ගැන දැනීමක් ඇතුව විවේකයට නැඹුරු වෙලා විවේකයට ප්‍රවණතාවයක් ඇතුව විවේකයට බර වෙලා විවේකීව ගත කරමින් මා කරා බැමිනෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජ රජ මහා මාත්‍ය ආදීන්ට මම මේ කට්ටියට විවේක වෙල්ලා කියලා කියනවා. ඒ නිසා මහණෙනි ආනන්ද හඳුන කියනවා ඒ නිසා ආනන්ද මහණුන් අපේක්ෂා කරන්න ඕනේ නැත්නම් භාවනා කරන අපේක්ෂා කරන්න ඕනේ අනේ මටත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන මේ ඇතුළත ශූන්‍යතාවය ඇතුව වාසය කරන්න නැත්නම් මේකයි මගේ මහානකම මේකයි මගේ භාවනාව මේකට තමයි නිවන කියන්නේ ආන්න ඒක නිසා උඹලත් පොඩ්ඩක් පරිස්සම් වෙලා බුදුහාමුදුරුවෝ මේ කියන්නේ බුදුහාමුදුරුවෝ මේක කරලයි කියන්නේ ඒ නිසා ආනන්ද භික්ෂුවක් මෙහෙමයි හිත හදා ගන්න ඕන කියලා බුදුජානන්සේ මේ ශුන්‍යතා දර්ශනය මේ විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඊයේ එනත ඊයේ වෙනකන් කතා කරා මේක ලේසි වැඩක් නෙවෙයි. මොකද මේ අපි එදිනදා ජීවිතේ සම්පාදනය කරන දෙයට හාත්පසම වෙනස් දෙයක්. අපිට එදිනදා ජීවිතේ ඕනේ ජනප්‍රිය බව. අපිට එදිනදා ජීවිතේ ඕනේ ලාභ සත්කාර. අපිට එදිනදා ජීවිතේ ඕනේ බහුසුතකම. අපිට ඕන ඉදිරිචා ජීවිතේ දරුවෝ මල්ලෝයි ගෝලියෝ බාලයෝ වැඩි කම. අපිට එදිනා ජීවිතේ ඕන කරන්නේ අපි ඔක්කොම දන්න විශේෂේෂ්ඨී ලොක්ක බවටපත් වෙන්න. මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද? විවේකේ නැති වෙනවා. පැසිකිලි කැසිකිලි කරන්නවත් වෙලාවක් නැහැ. එනිසා අපි හිතනවා අපිත් ලොකු තැනකට ඇවිල්ලා තියෙන කියලා. නමුත් සරුවචන් සඳහන් කරනවා මේ පාරේ ගියොත් නිවනක පැත්තක් නිවනක හුලඟක් හම්බ වෙන්නේ. ඒ නිසා අනිත් පැත්තටත් සැලකිලිමත් වෙන්න නම් ඒ කෙනාට මේ ශූන්‍යතා දර්ශනය හිත හිස් බවට පත් කරගෙන ජීවත් වෙන එක එහෙම නැත්නම් මේ අත්හැරීම අපි සාමාන්‍ය වචනෙන් කියලා කියනවා නම් දාණය අත්හැරීම මේ විදිහට තේරුම් ගන්න.